මේ දෙවනි ප්‍රශ්නේ අපේ ආන්දරනේ මේක අර කාලාමයන්ගේ ප්‍රශ්නේ වගේ තමයි මට ටිකක් එකපාරට නිකන් මම පිටින් බැලුවාම දැන් අපි ඔක්කොම මේ සාකච්ඡාට සම්බන්ධ වෙන සේරම බෞද්ධයෝ වෙන්න පුළුවන් නේ. නමුත් මේ සාකච්ඡාවට අපේ ආන්දරනේ දැන් අපි කිව්වෝ බෞද්ධ නොවන කෙනෙක් සම්බන්ධ වුණා කියලා. එතකොට දැන් ඔබ වහන්සේ දේශනා කරා අර බුදුරජ මේ මොකද්ද බුදු මේ මේ ශාසනේ අර නිවන් දකින්න විතරයි නිවන් දකින්න පුළුවන් කියන එක සහ බුදු කෙනෙකුට පමණයි මොකක් හරි වෙනසක් දේශනා කරන්න පුළුවන් කියන එක. එතන අපේ හඳුරන්නේ දැන් දැන් අනිත් ආගම් බැලුවොත් අපි කියමු ඒබ්‍රහමික ආගම් වල තියෙන්නේ ඒගොල්ලන්ගේ දෙවියා තමයි පරම එකම දෙවියා සහ ඒගොල්ලන්ගේ පණිවිඩකරු තමයි එකම පණිවිඩකරු එතනින් අනිත් අය මේ පිළිගන්නේ නැහැ කියන එක. ඒත්කම මෙතනට එනවා නේද අපි හැමදෙරනේ බුදුහාමුදුරෝ කියන එක විතරයි පරම සත්‍ය ඒක කොහොමද අපි වෙනස් කරන්නේ අපි ඒ කියන්නේ ඒකට පැහැදිලි ඒක අනිත්‍යගම් වලින් වෙනස් කියන එකට පැහැදිලි කිරීමක් තියනවාද අපි හැමදෙරනේ ඔව් තියනවා ඒ වෙනස් වෙන්නේ ඒකට මම එතනදිම කිව්වේ සර්වඥන් වහන්සේ කෙනෙකුට පමණයි අපි මේ බුදුහාමුදුරුව අපේ නිසා උන්වහන්සේ අපේ ශාස්ත්‍රවරයා අපේ ආගමේ නායකයා කතන්දරේ නෙමෙයි මෙතන තියෙන්නේ ਸਰවඥ කියන தත්ත්වයක් දෙන. ඒ කියන්නේ සියල්ල පිළිබඳ ਸਰව සම්පූර්ණ වැටහීමක් යම් කෙනෙකුට තියෙනවා එහෙම කෙනෙකුට විතරයි නිර්දේශයක් කරන්න පුළුවන්නේ මේ වර්ගයට ඇතුළත් වෙන්නේ මේක විතරයි මේ જાතියේව තව මොකක්වත් නැහැ. ඒකනේ බුදුහාමුදුරු දැන් අංගුත්තර නිකායේ ඒකක නිපාතේ අරගෙන බලන්න වැඩි හරියක් සූත්‍රවල තියෙන නාහම් භික්කවේ අඤ්ඤං ඒක ධම්මම්පි සමනුපස්සා. මහන්නේ මෙබඳු අන් එකම ධර්මයක්වත් මම දකින්නේ නැහැ. එහෙම තමයි පටන් ගන්න. ඉතින් මේ කතාව වෙන අයටත් කියන්න පුළුවන්. හැබැයි ඒ කීම අංග සම්පූර්ණ නැහැ. අංග සම්පූර්ණ නැත්තේ ඒගොල්ලෝ සියල්ල දැකලා එක කියනවනම් හරියි. එතකොට සියල්ල දැකලා කියනවා නම් එයා ඒබ්‍රහම්ද කවුද කියලා අපට අදාළ නැහැ. ඒක විෂ්ණුද ඊශ්වරද ඒක මහා බ්‍රහ්මද අපට අදාළ නැහැ. සර්වඥ නම් එච්චරයි. ඒ ගෞතමද කාශ්‍යපද ඒක අපට අදාළ නැහැ. ඒක මෛත්‍රී බුදුහාමුදුරුවෝද කාශ්‍යප බුදුහාමුදුරුවෝද ගෞතම බුදුහාමුදුරුවෝද එයාගේ ගෝත්‍රය මොකද්ද? ඒක අපට අදාළ නැහැ. අපට අපි අපි දකින්න මෙතන සර්වඥ ඒ සර්වඥ කියන தත්ත්වය හේතුඵල වශයෙන් එතන ගොනු ගොනු වෙන්න ඕනේ. ඒක සර්වඥ කියලා මමත් සියල්ල දන්නවා කියලා ඕන කෙනෙකුට කියන්න පුළුවන්. හැබැයි එහෙම සියල්ල දන්නවා කියලා කිව්වට මොන පදනමකද ඒක කියන්නේ? එතකොට සංස්කාර වශයෙන්, විකාර වශයෙන්, ප්‍රඥප්ති වශයෙන්, නිර්වාණ වශයෙන්, ලක්ෂණ වශයෙන් මේ හැම පැත්තෙම දැකලා එතකොට අර අර කියන සියලු ඥාන අවදි කරගෙන එතකොට අත්ති කියලා මතානුයෝග කාමසුකල්ලිකානුයෝග හැම පැත්තම පුබ්බේ නිවාසානුස්සති ඥාන ඊට පස්සේ මේ අනාගතය පිළිබඳව ඥානය වර්තමානයේ පිළ මේ අතීත වර්තමාන අනාගත කියන තුන්කල් දක්නනුව. ඒතර මේ හැම දෙයක් පිළිබඳවම යම්කිසි කෙනෙකුට ඥානයක් පරිපූර්ණ වශයෙන් තියෙනවා නම් අන්නේ පරිපූර්ණත්වය තුළ යම්කිසි කෙනෙකුට ප්‍රකාශ කරන්න පුළුවන් මෙය තමයි සත්‍ය මේකෙන් එහා වෙන එකක් නැහැ. නාහම් භික්කවේ අඤ්ඤං ඒක ධම්මම්පි සමරත. මෙන් මෙන් අන්නේව එකම ධර්මයක්වත් මම දකින්නේ මේක තමයි එකම ධර්ම. ඒතර අනිත් අයටත් ඒක කියන්න පුළුවන්. හැබැයි කිව්වා වුණාට ඒගොල්ලන්ගේ ප්‍රකාශනය සම්පූර්ණ නැහැ. ඒතකොට හැබැයි ඒගොල්ලන්ගේ ශ්‍රාවකයෝ ඒ ප්‍රකාශනය විශ්වාස කරගෙන කටයුතු කරනවා. ඒ ඒගොල්ලන්ගේ සද්ධා. අපට බුදුරජාණන් වහන්සේගේ මේ ප්‍රකාශනය ස්පර්ශ වෙන්නේ නැතිනම් අපිත් පවතින්නේ සද්ධාව මත තමයි. හැබැයි සද්ධාව මත පමණක් මේ ගමන යන්න බෑ කියන්නේ ඒ නිසයි ප්‍රඥාව අවදි වෙන්නට ඕන. මොකද්ද සරුවඥ? ඒ නිසා සද්ධාවේ මූල බීජය තමයි සද්ධාති තථාගතස්ස බෝධි. බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වයේ පිළිබඳ පිළිගන්නාව. ඒ බුද්ධත්වයේ පිළිබඳ පිළිගන්නා කෙනෙකුට විතරයි මේ කාරණය ස්පර්ශ වෙන්නේ. ඒතර බුද්ධත්වයේ පිළිගන්න පිළිගන්නේ නැතිනම් එයාට ඉතින් මේ කතාව අදාළ නැහැ. එයාට එයාට එයාට ඒක දැනෙන්න පුළුවන් අපිට යන්නේ අගම්බල අය කියන එක ඒක ਸਰව සම්පූර්ණ නෑ කියලා හිතෙන්න වගේ එයාට බුදුහාමුදුරුවෝ කියන දේ ਸਰව සම්පූර්ණ නෑ වගේ හිතෙන්න පුළුවන් මොකද ඒ බුද්ධත්වයේ පිළිබඳව එතනත්තාට විශ්වාසයක් ගොඩනැගිලා නැති නිසා. ඉතින් අපිට ਸਰවඥන් වහන්සේ මේක දකින්නේ කොහොමද කියලා අපේ ඥාණයෙන් දකින්න බෑනේ. ඒකට අපි ਸਰවඥ වෙන්නට වෙනවා. එතකන් අපිට කරන්න පුළුවන් සද්ධාවෙන් පිළිගෙන ප්‍රඥාවෙන් විමර්ශනය කෙරේ. ඒ විමර්ශනය කරන ක්‍රම දෙක තමයි අර විදිහට සාන්දෘෂ්ටික න්‍යාය සහ පන්නක න්‍යාය බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඊට පස්සේ ඊටු ටික අත්දැකීම්. දැන් කම්මනියා දැන් සමහර අචින්තනීය ධර්ම ගැන කියනවනේ. එතකොට කම්ම විසය අචින්තිතබ්බෝ. යෝ චින්තේය උම්මාදස්සව විඝාතස්සව භාගියස්. ඒතර කර්මය කියන එක නොසිතිය යුතු. එයි මේ නොසිතිය යුතු ඒක මේ හිතලා කල්පනා කරලා ගන්න පුළුවන් එකක් නෙවෙයි. මේ සාන්දෘෂ්ටික න්‍යාය පාවිච්චි කරමින් භවයෙන් භවය අත්දකලා ප්‍රත්‍යක්ෂ කරන්න ඕන. එතකොට ඒකට කලක් ගත වෙනවා. එහෙම කලක් ගත වෙලා ඒතර සාන්දෘෂ්ටික න්‍යාය පාවිච්චි කරන්නත් ඕන. අපන්නක න්‍යාය පාවිච්චි කරන්නත් ඕන භවයෙන් භවය අත්දකලා ප්‍රත්‍යක්ෂ කරටත්. ඒකට කල් ගත වෙනවා. ඒ නිසා තමයි දීපංකර පාද මූලෙම නිවන් දකින්න පුළුවන් වුණා. හැබැයි මේ සර්වඥ වෙන්න එතනින් එහාට තව සාරාංශක කල්පලක්ෂයක් වෙහෙසෙන්නවා. කෙලස් නසන්න අතන්දිත් පුළුවන්කම තිබුණා. හැබැයි මේ මේ සමස්තය ප්‍රත්‍යක්ෂ කරන්න. ඉතින් අන්න ඒ විදිහට යම් කිසි කෙනෙක් සහේතුකව කැප වෙලා තියෙනවා. ඒ ඒ සර්වඥතා ඥානය සහේතුකව ප්‍රකට කරනවා. ඒ බඳු කෙනෙකුට පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ ප්‍රකාශනය කොච්චර සත්‍ය වුණත් ඒකේ වළංගු භාවය රඳා පවතින්නේ ශ්‍රාවකයාගේ විශ්වාසය සහ ප්‍රඥාවෙන් විමසීම මත. ඉතින් බෞද්ධයෙක් වෙච්ච පමණට අපි බුදුහාමුදුරුව පිළිගත්තු පමණට අපිට නිවන් දකින්න බැරියයි. ඒ සද්ධා මාත්‍රයෙන් මේක කරන්න බෑ. ඒ සද්ධාවේ පිහිටලා මෙතනට අවතීර්ණ වෙලා සද්ධාජාත උපසංකමති. ඒ සද්ධාවෙන් තමයි අපි එළඹෙන්නේ. උපසංකමන්තෝ පෛරුපාස. ඊට පස්සේ තමයි අපි අසුරු කරන්න පටන් ගන්නේ. පෛරුපාසන්තෝ සෝතං ඕදාති. ඊට පස්සේ තමයි මේක ඇහුම්කන් දෙන්න පටන්. සෝතං ඕදහන්තෝ ධම්මං සුණාති. ඊට පස්සේ තමයි අපි ධම අහන්න. ඊට පස්සේ ධම්මං සුත්වා ධාරේති. ඊට පස්සේ ඒක දරාගන්න ඊට පස්සේ දතානම් ධම්මානම් අත්තං උපපරික්කද. ඊට පස්සේ තමයි ඒකේ අර්ථ විග්‍රහ ගන්න. ඊට පස්සේ තමයි ඒක භාවිත කරන්නට පටන් ගන්න. ඒ භාවිත කිරීමේදී තමයි යෝ ධම්මං පසති සෝමං පස යමෙක් ධර්මය ස්පර්ශ කරන කරන දැන් අර අරුණ මහත්මයා කිව්වේ ඒක ස්පර්ශ වෙන්න වෙන්න තමයි ඒකේ සතුට සැනසීම ඊට පස්සේ කවුරු කිව්වත් ආපහු හැරෙන්නේ ඒ නිසානේ සුප්පබුද්ධ කුෂ්ඨ රෝගියාට සක්‍ර දේවේන්ද්‍රය ඇවිල්ලා සියල්ල දෙන්නම් රෝගය සුව කරලා දෙන්නම් ජීවත් වෙන්න ඔක්කොම දෙන්නම් ඔබ මේ කතාව කියපන් කිව්වහම ඒකට එකඟ වුනේ නැත්තේ ඒක තමයි සාන්දෘෂ්ටික වශයෙන් දැක්ම. ඒතකොට ඒ දැක්මත් ඇති වෙන්නේ සද්ධා මාත්‍රයෙන් නෙවෙයි ප්‍රඥා. එතකොට යෝ ධම්මං පස්සති සෝමං පස්ස. එතකොට ඒ තැනත්තා බුදුහාමුදුරු හරියට දැකලා තිබුණා. දැකලා තිබුණා කියලා කියන්නේ ਸਰව සම්පූර්ණ නෙවෙයි මහා ප්‍රඥා උසරියුත් හාමුදුරුවන්ටවත් බුදුහාමුදුරන්ගේ ස්වરૂපයෙන් ਸਰව සම්පූර්ණයෙන් අරමුණු කරන්න ස්පර්ශ කරන්න බෑ. ඒකත් දක්වනවා මහා මොහොතට ඇඟිල්ල දික් කළා මේ ඇඟිල්ල කෙලින් තියෙන ජලකඳ කොච්චර අල්පද අනිත් ජලකඳ විශාලද? ඒ වගේ තමයි. එතකොට සරියුත් හාමුදුරන්ට පවා වැඩි හරිය අනුමාන වශයෙන් එක් අවස්ථාවක සරියත් හම්දුරෝ සිහිපත් කරනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ අතීතේ යම් බුදුවරයෙක් හිටියා නම් අනාගතේ යම් බුදුවරයෙක් ඇති වෙනවා නම් වර්තමානයේ යම් බුදුවරයෙක් ඇති වෙනවා නම් මේ මේ ගති ලක්ෂණ වලින් යුක්තයි කියනකොට මේ බුදුහාමුදුරුවෝ සාරිපුත්ත ඔබවා කියන්නේ මේ බුදුහාමුදුරුවන්ගේ මනස විනිවිද දැකලාද නෑ ස්වාමීනි මම මේ කියන්නේ අනුමාන ඥානයි එතකොට සරියුත් මහරහතන් වහන්සේ භික්ෂූන් අතර මහා ප්‍රඥයි. හැබැයි බුදු කෙනෙකුගේ ස්වરૂපය ස්පර්ශ කරන්න බෑ. එතකොට සද්ධාව මත පිහිටාගෙන මෙතනට යන්න ඕනේ. ඒක තමයි ප්‍රවේශ දොරටුව වෙන්නේ. ඒක තමයි මාර්ගය වෙන්නේ. හැබැයි මේ මාර්ගය ගිහිල්ලා අප විසින්ම ස්පර්ශ කරන්න. අපේ ස්පර්ශය අපි ස්පර්ශ කරන ප්‍රමාණයෙන් තමයි ප්‍රත්‍යක්ෂ භාවයේ තීරණය. ඉතින් ඒක සෝවාන් පුද්ගලයා නොබින්දෙන ආකාරයෙන් ස්පර්ශය පළමුව වතාවට ස්පර්ශ කරනවා එතනින් එහාට අරහත් මාර්ග ඥානය දක්වා තම තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් ස්පර්ශ කරනවා ඒ නිසා රහතන් වහන්සේලා අතරත් රහතන් වහන්සේලා මහරහතන් වහන්සේලා ආදී වශයෙන් වෙනස්කම් පවතී. ඉතින් ඒ අර ස්පර්ශ කරන ප්‍රමාණයේ අඩු වැඩි භාවය මත. හැබැයි ප්‍රවේශ වෙන්න වෙන්නේ සද්ධාව. ඉතින් ඒ සද්ධාවට යම් කෙනෙක් ප්‍රවේශ වෙලා නැතිනම් එයාට මේක මිත්‍යාවක් මායාවක්. ඉතින් ඔය කවුරුත් කියන කතාවනේ කියන්නේ වගේ හැංගෙන්න පුළුවන්. ඒක සාධාරණයි. ඉතින් එයාගේ මට්ටමින් බලනවා. ඒ එයාගේ චින්තනයත් එක්ක බලනකොට ඉතින් එහෙම හිතන වෙන වෙන හිතන්න දෙයක් නැහැ. කාලාමයින් වුණත් එහෙම හිතන්න තිබුණා බුදුහාමුදුරෝ එතනදී එහෙම කිව්වා. ඒ නිසා තමයි ඒ අර්බුදේ ඇති වෙච්ච වගේ තැන්වලදී ඒ කතාව කියන්නේ නැහැ. බුදුහාමුදුරන්ට ඕන නම් එතනදි දේශනා කරන්න තිබුණානේ කාලාමිනේ ඔක්කොම මේ ප්‍රතඥයි. මම ਸਰුවඥයි. ඒ නිසා මේ මම කියන දේ තමයි හරි. අනිත් ඔක්කොම බැහැර කළා මං කියන දේ ඒක කියන්න ගියේ නෑ නේද? ඒතර තථාගතයන් වහන්සේ පුද්ගල වේමත්තතාවය හඳුනාගෙන ඒගොල්ලෝ ඉන්න අර්බුදය දැනගෙන ඒගොල්ලන්ට වටහන්න පුළුවන් විදිහට දේශනා කරනවා. ඒතකොට මේ ශාසනය විතරයි පළමු ශ්‍රාවකයා දෙවෙනි ශ්‍රාවකයා කියලා කිව්වේ කාටද? පිරිණිවන් පාන මොහොතේ අච්චර අර ඔක්කොම සෙනඟ පීරගෙන කඩාගෙන ආවා මට පිහිට වෙන්න කියලා. එතකොට එයාට උපරිම සද්ධාව කියන එක පිහිටලා තියෙනවා. එතකොට දැන් එයාට ආයේ මේ සද්ධාවේ පිහිටවන්න ਵਿਚාරපූර්වක වෙන්න දෙයක් නැහැ. ඒ නිසා දැන් එයාට තියෙන්නේ මේ ගැන තව උත්තේජනයක් ඇති කරලා සතුටක් ඇති කරලා ඒ ඵලය වෙත යොමු කරන්න. ඒතර ඵලය වෙත යොමු කරන්න ඕන කෙනාට කෙලින්ම ඵලය පෙන්නවා. මෙතනයි මේක කරන්න ඕන. ඔබ ආවේ හරි තැනට. නිසා අපිට මේක කරන්න පුළුවන්. ඒ උත්තේජනය තමයි එතනදී දෙනවා. හැබැයි කාලාමයින්ට එහෙම කියන්නේ නැහැ. කාලාමයින්ට ඒගොල්ලන්ට හොයාගන්න ක්‍රමයක් නෑ. මොකද ඒගොල්ලෝ ඉන්නේ දෝලනයක් එක්කලා. දෝලනයක් එක්කලා හිටියට ඒගොල්ලන්ට ශක්තිය තියෙනවා ශක්තිය අවදි කරගන්න ක්‍රමය කියාද. හැබැයි මේ සුබද්ද භික්ෂුව බුදුහාමුදුරුව ළඟට අවසාන මොහොතේ ආපු ශ්‍රාවකයා හිටියේ එහෙම දෝලණය වෙන මට්ටමක නෙමෙයි. එයා හොඳට පිහිටි සද්ධාවක්. ඒතර එයා තව පොඩ්ඩක් උත්තේජනය කරලා එයාගේ ඵලයට යන්න එයාට ඵලය පිළිබඳ පෙන්වනවා. මොකද එයා එයා ඵලගාමී වෙන්නට සුදුස්සේ දැන් වැඩි අවසාන මොහොතේ එයාට ඔබ ආවේ හරිම තැනට. මෙතන තමයි මේ ඵලය තියෙන තැන. නිසා ඔබට පුළුවන් මේක සාක්ෂාත් කරන්න. ඉතින් එතන පැහැදිලි කළේ ඒ ඒ පුද්ගලයාට. ඊළඟට දැන් දාරුචිරි වගේ කෙනෙකුට ඒ කතන්දර මොකුත් නැහැ. මේ ශාසනයද නිවන් දකින්න පුළුවන් වෙන ශාසන කතාවක් නැහැ. මොකද එයා ශාසනයට සිවුරු දරාගෙන මේක ශ්‍රාවකයෙක් හැටට ඇතුල් වෙලාවක් නැහැ. ඒ නිසා ඔහුට නිදහස දිත්තේ දිත්තමත්තම් භවිසති සුතේ සුතමත්තම් භවිසති මුතේ මුතමත්තම් භවිසති විඤ්ඤාතේ විඤ්ඤාතමත්තම් භවිසති ඉතින් මේකටයි බෞද්ධ බෞද්ධ කතාවක් නැහැ බුදුහාමුදුරුවෝ ගැන සද්ධා පිටන්න කතාවකුත් නැහැ ධර්මයේ ගැන තෙරුවන් සරණ යන්න කතාවකුත් නැහැ මොකක්වත් නැහැ මොකද එයාට මේක ග්‍රහණය කරන්න පුළුවන් මට්ටමට සාංශාරික පුහුණුවත් එක මොකද දාරුචීරිය හැටියට ආවේ මේ සසරේ පුහුණුවක් ඇති කෙනෙක්නේ ඒතකොට එයාට මේ මේ A to Z අයන්නේ ඉඳලා යන්නට ඕනේ අර සාමාන්‍යයෙන් කියන්නේ මොකද්ද මේ බිම් මට්ටමින් බිම් මට්ටමින් යන්න ඕනේ දාරුචීරිය. ඒ නිසා එයා ඉන්න තැනින් එහාට යන්න කියලා දෙනවා. ඒතර බුදුරෙක් හැම විටම දහම් දෙසන්නේ ඒ අදාළ පුද්ගලයා ඉන්න මට්ටම හඳුනාගෙන එතනින් එහාට යන. කාලාමෙන් හිටපු තත්ත්වෙන් එතනින් එහාට යන්න දේශනා කළා. එතකොට සුබද්ද හිටපු මට්ටමින් එතනින් එහාට යන්න උදව් කළා. දාරුචීරිය හිටපු මට්ටමින් එතනින් එහාට යන. එයාට ආයේ මේ තෙරුවන් සරණ යාමක්වත් ඒව අදාළ නැහැ. මොකද ඒ ඒ පිහිටන්න ඒ තෙරුවන් සරණ යාම ආදියෙන් පිහිටන්න ඕන ටික දැන් එයා තුල ගොඩ නැගිලා ඉවරයි. එයා බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කිව්වේ නැති වුණාට බුද්ධං සරණං කියන එක ඇතුලේ පිහිටි නිසා තමයි මේ මෙච්චර දුර හොයාගෙන ආවේ. ඇවිල්ලා වෙලා ඔබ වහන්සේ අපවත් වෙයිදන්නේ මම මැරෙයිදන්නේ මට මේක ඉක්මනින් කියා දෙන්න කියලා පින්ඩපාතයක්දීම ඇහුවේ වෙන සරණක් නැහැ. නත්ති මේ සරණං අයන ධම්මයේ මිස වෙන සරණක් නැහැ මේ ප්‍රතිපත්තිය මිස වෙන සරණක් නැහැ කියන එක එයා දැන් එච්චර කාලයක් මම රහත් මම රහත් කිය කිය මාන්නෙන් ලෝකෙ පුරා ගිහිල්ලා අන්තිම මොහොතේ මෙතන විතරයි සරණ. එතකොට එයා බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියන වාක්‍ය කිව්වේ නැතුණාට එයා එතන පිහිටලා එතනින් එහාට යන්නයි මම කියා දෙන්න ඕන. ඉතින් මේ මේ ධර්මය පැහැදිලි කරන්නේ පුද්ගලයා ඉන්න ස්වરૂපයත් එක්කලා. එහෙම අපහම්දුරනේ ඔබ වහන්සේගේ අර මට නිකන් තේරුම් ගිය සාරාංශය වගේ මේක නිකරද්ද කියලා ඔබ වහන්සේ දේශනා කරනවා හොඳයි. අර ඒ කියන්නේ දැන් අපිට සෝවාන් වෙනකන් අපේ හම්දුරනේ සැකේ තියෙනවානේ. ඔක ඒක එක එක මට්ටම් වල එක එක්කෙනාගේ එක එක ප්‍රමාණයට ශ්‍රද්ධාව තියෙනවා සහ ඒ ප්‍රගුණ කරව ප්‍රමාණය අනුව එතකොට අර අපි කියමු අන්‍ය ආගමිකයාට ඒක ලොකුවට තියෙන්න පුළුවන්. ඒ කියන්නේ එයා ඒ දිශාවට තාම ඇවිල්ලා නැහැ. අර කාලාමය වගේ දෝලණය වෙනවා. නමුත් ඔබාන්සේගේ අර මේ අපන්නක ප්‍රතිපදාව ඒ කියන්නේ දැන් ඒක මෙහෙම ගන්න පුළුවන් තමයි හඳුරන්නේ. දැන් අර දෙවියෙක් දෙවියා කියන එක්කෙනා කවුරුත් දැකලා නැහැ. සා මිනිසියෙකුත් නෙමෙයි. ඊළඟට මේගොල්ලෝ කියන දේවල් වල ඒබ්‍රහේමික ආගම් වල බැලුවොත් ඒක හම්බ වෙන්නේ මරණයෙන් පස්සේ. ඒ කියන්නේ දෙන ලැබෙන දෙයක් මේ මෙලෝදි අත්දකින්න බෑ. දැන් මෙතන නිවන මෙලෝදි අත්දකින්න සම්කි සම්භාවිතාවක් තියෙනවානේ. ඒතකොට මේ දෙක සංසන්දනය කරාම අපිට තෝරගන්න හොඳ දේ තමයි මෙලෝදි මේක ලැබෙනවා නම් ඒක සාක්ෂාත් කරගන්න පුළුවන්. ඒ වගේ අපිට ඒ ඒ අපන්නක න්‍යායෙන් ඊට පස්සේ අපිට සාන්දෘෂ්ටික න්‍යායට අවතීන වෙන්න පුළුවන්. ඉතින් මේක මේ ලෝකෙ දකින්න පුළුවන් කවුරු විසින් දකින්න වෙන කෙනෙක් කියන විදිහ නෙමෙයි. Tamanne දකින්න එතකොට Taman දකින ප්‍රතිපදාව මොකද්ද? ඊට පස්සේ ඒකට අවතීර්ණ වුණාට පස්සේ තමයි සද්ධාව තහවුරු වෙන්නේ. මුලදී අපිට සැකසංකා තියෙනවා. ඉතින් ඒ නිසා දැන් අපි අර විචිකිච්ඡාව ගැන කතා කරනකොට අපි කිව්වේ විචිකිච්ඡාවේ ස්වરૂප දෙකක් තියෙනවා කියලා. මෝහ මූලිකව ඇති වෙන විචිකිච්ඡාව තමයි විචිකිච්ඡා චෛතසිකය. හැබැයි තව එකක් ඇති වෙනවා තීරණයකට එළඹින්න නැතුව ඒකද මේකද කියලා සොයන ගතිය. එතනත් එක්තරා විචිකිච්ඡාවක් තමයි. හැබැයි ඒ විචිකිච්ඡාව ප්‍රඥාව මූලය කොටගෙනයි මතුවේ. එතකොට එතන තියෙන සෙවීම, විමසීම. සෙවීම විමසීම කියන තැනටත් විචිකිච්ඡාවක් තමයි පාදක නොසොයා නොවිමසා යම් දෘෂ්ටියක එල්බ ගන්නත් විචිකිච්ඡාවක් හේතු ඒ විචිකිච්ඡාව තමයි ක්ලේශ මූලයක් ඒක තමයි නීවරණයක් වෙන්නේ. එතකොට අර ඒක තමයි චෛතසිකයක් හැටියට. එකම චෛතසිකයක් හැටියට විචිකිච්ඡාව ගැන කතා කරනවා ඒක අකුසල මූලිකයි. ඒක නීවරණය. හැබැයි විචිකිච්ඡා වගේ ගතියක් ඇති වෙන්න පුළුවන්. ඒකද මේකද ඒක ඔය ඔහොම කිව්වට පිළිගන්න බෑනේ ඒක දැන් දැන් ඔබතුමා මේ අහපු කාරණය දැන් මේ අහගෙන ඉන්න කෙනෙකුට හිතෙන්න පුළුවන් මෙයා නිකන් මහා මිත්‍යා දෘෂ්ටික ප්‍රශ්නයක් මේ අහන්නේ ඕකත් අහන්න ප්‍රශ්නයක්ද කියලා නෑ එහෙම නෙමෙයි දැන් ඔබතුමා මම දීර්ඝ කාලයක් ඇසුරු කරලා තියෙනවානේ ඒ නිසා මම දන්නවා මේ ප්‍රශ්නේ අහන්නේ දැන් වෙන කෙනෙක් ඕක ඇහුවා නම් මම මෙච්චර විස්තර කරන්නේ නැහැ. දැන් ඔබතුමා ඇසුරු කරලා තියෙන නිසා මම දන්නවා මේක අහන්නේ ඒ අකුසල මූලිකව එන සැකයෙන් නෙමෙයි. ඒ අහන්නේ තථාගතයන් වහන්සේ ධර්මය මේ ධර්ම මාර්ගය අපි කොහොමද හරියට විවරණය කරගන්නේ මේ මේක අපි කොතනින්ද හරියට අල්ලන්නේ වෙන කෙනෙක් මේක විමසුවොත් අපි කොතනද එයාට පෙන්වන්න ඕන පොයින්ට් එක මොකක්ද එතකොට ඒ තියෙන්නේ අර ਵਿਚාරපූර්වක ගතිය ਵਿਚාරපූර්වක ගතියට එනකොටත් අපි එක තැනක එල්බ ගන්නෙ නැහැ එක තැනක නවතින්නේ නැහැ දැන් නවතින්න නැතුව ඒකද මේකද ඕක එහෙම වෙන්න පුළුවන් මෙහෙම වෙන්න පුළුවන් නමුත් මෙහෙම වෙන්න බැරිත් නෑ නේද ඉතින් අන්න එහෙම සොයන ගතියක් තියෙනවා ඒකත් විචිකිච්ඡාව කියන වචනෙන් හඳුන්වන්න පුළුවන්. දැන් ඒක තමයි කාලාමෙන් තුල ඇති වෙන්නේ. එතකොට බුදුහාමුදුරුවෝ ඒ නිසා තමයි අලන්තේ කාලාම විචිකිච්ඡිතෝ අලං අලං විචිකිච්ඡිතෝ. එතකොට නුඹලාට මේ විචිකිච්ඡාව ඇති වෙන්න සුදුසුම තැන තමයි අලං කංකිතුන් අලං විචිකිච්ඡිනුම්. සැක කරන්න විචිකිච්ඡා කරනකොට සුදුසු තැනයි ඔබට සැකේ විචිකිච්ඡාව ඇති වෙලා තියෙන්නේ. එතකොට ඒ කියන්නේ අර නීවරණ විචිකිච්ඡාව ගැන නෙමෙයි. ඒ කතා කරන්නේ අර ඒ එකක එල්බ ගන්න නැතිව ඒකද හරි මේකද හරි කියලා අතිරණාත්මකව සොයන ගතිය. ඒක අපට ඥානය උපදවන්නට උදව්. ඉතින් බෞද්ධයෙක් තුල තියෙන්න නැත්තේ අන්න ඒ ගතිය. ඒ ගතියට බුදුරජාණන් වහන්සේ ඉඩ දෙනවා. ඒක තමයි විමර්ශා. තක්කී විමර්ශන න්‍යාය කියලා. තර්ක කරන්න විමසන්න. බුදුහාමුදුරුවෝ ගැනත් විමසන්න. බුදුහාමුදුරන්ගේ ඥානය ගැන විමසන්න. උන්වහන්සේගේ ප්‍රතිපදාව ගැන විමසන්න. නොවිමසා ඉන්නට එපා. එතකොට මේ විමසන්න කියලා කියන්නේ අර විදිහට බුදුහාර බුදු වුණා කිව්වට ඔය ඕවා ඉතින් කවුද දන්නේ ඔය ත්‍රිපිටකයේ තිබ්බට අට කතාවේද ඒ තියෙන්නේ අර මෝහ මූලික ස්වභාව. එතකොට බුදුහාර බුදු වුණා කියන්නේ මොකක්ද? කොහොමද බුදු උනේ මොකක්ද එතන තියෙන தત્ත්වය ਸਰවඥය කියන්නේ ඇයි ඒ ਸਰවඥ කියන தত্ত্বය කොහොමද ගොඩ නැගුණේ ඒක ඒකට හේතුප්‍රත්‍ය සැකසුනේ කොහොමද අපට ਸਰවඥතාඥානේ ਸਰව සම්පූර්ණයෙන් විග්‍රහ කරගන්න බැරි වෙන්න පුළුවන් හැබැයි ඒ ਸਰවඥ කියන තන්ට කෙනෙක් එනවනම් කොහොමද ඒක ගොඩ නැගෙන්නේ මොන විදිහ හේතුඵල ක්‍රියාවලියක්ද එතන තියෙන්නේ ඒක අපට හඳුනා ගන්න පුළුවන් ඒක ගැන අපි සොයන්නට ඕන විමසන්නට ඕන ඒක වරදක් නෙමෙයි එහෙම අපහන්තර වහන්සේට බොහොම පිං විස්තරාත්මක පැහැදිලි කිරීමට ඒ බොහොම අගනේ අවසරය අපහන්තර. තිරුවන් සරණයි. සරණයි.